දිගින් දිගටම ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව හා සම්බන්ධ වෙන පිරිසක් විදිහට අපි මේ දිනවල සාකච්ඡා කරන්නේ දස සංයෝජන ධර්ම පිළිබඳව. දස සංයෝජන ධර්මවල උද්ධම් භාගීය සංයෝජන ධර්ම සංයෝජන ධර්ම පහේ පස්වෙනි සංයෝජනය අවිද්‍යාව පිළිබඳවයි අද අපි සාකච්ඡාවට බඳුන් කරන්නට ජීවිත. ඊටාම ප්‍රතුල පුලුල් මාත්‍රකාවක් අවිද්‍යාව කියලා කියන්නේ. ඉතින් මේ පිළිබඳව වේලාවට ගැලපෙන විදිහට ඔබේ දැනුමට සරිලන විදිහට යම් මට්ටමක දැනුම් සම්භාරයක් ලබා දීමටයි අපි මේ කාල සීමාව තුළ වෑයම් කරන්න උත්සාහවත් වෙන්නේ. ඔබට මට හැමෝටම තියෙන යම් යම් දහම් ගැටලු ඉදිරිපත් කරලා විසඳා ගැනීමයි මේ සාකච්ඡාවේ බලාපොරොත්තුව. විශේෂයෙන්ම මා ප්‍රශ්න විචාරක ස්වාමින් වහන්සේ විදිහට අපේ ස්වාමින් වහන්සේගෙන් ඔබේ පැත්තේ ඉඳලා ඔබට දැනෙන ප්‍රශ්න උන්වහන්සේට යොමු කරලා මේ වැඩසටහන ඔබේ වැඩසටහනක් බවට පත් කරන්න මා හැකි උත්සාහයක් ගන්නවා හැම උත්සාහයකම යෙදෙනවා. ඉතින් අදත් අපි බලාපොරොත්තු වෙන්නේ මේ වැඩසටහන ඔබ වෙත ගෙන එන්න. අද ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව සුපෝෂණය කරන්න පිරිත් පරිදි මේ ධම් සභා මණ්ඩපයේට වැඩම කර සිටිනවා අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ. තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති, ඩුබායිහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති, ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, කම්මඨානාචාර්ය අපේ අතිපූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි මාහිමිපාණන් වහන්සේ. අපි හාමුදුරු ඊටාම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වක පිළිගන්න අපේ හාමුදුරනේ. අපේ හාමුදුරනේ අද අපි සාකච්ඡා කරන්නේ දස සංයෝජන ධර්මයන්ගේ අවසාන සංයෝජන හැටියට ගැනෙන අවිද්‍යාව පිළිබඳව. සාමාන්‍යයෙන් අපි එදිනෙදා භාවිතී අවිද්‍යාව කියලා කියනවා. පාලින් අවිජ්ජා කියලා කියනවා. මොකද්ද හාමුදුරනේ අපි මේ වචනේ කොහොමද තේරුම් ගන්න? අවිජ්ජාව කියන්නේ මොකද්ද? පෙරවන් සරණයි. අපි කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ තන්දේ ස්වාමීන් වහන්සේ. ඉතින් අපේ පූජනීය ස්වාමීන් වහන්සේ මතක් කළ පරිදි මුලින්ම මාතෘකාවක් තමයි මේ අවිද්‍යාව කියලා කියන්නේ. එහෙමයි. ඇත්තටම අවිද්‍යාව ගැන කියනකොට තථාගතයන් වහන්සේ සූත්‍ර පිටකේ මේ තෝරලා තියෙන්නේ දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධය අඥානං දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාය අඥානං දුක දන්නේ නැහැ දුකට හේතුව දන්නේ නැහැ මේ වගේම නිවන දන්නේ නැහැ නිවන සාක්ෂාත් කළ යුතු ඒ වැඩි යුත්තේ මාර්ගේ දන්නේ නැහැ. මෙන්න මේ නොදන්න කමට කියන සංඥා අවිද්‍යාව කියලා. චතුරාර්ය සත්‍ය පිළිබඳව නොදන්නාකම. චතුරාර්ය සත්‍ය පිළිබඳව නොදන්නාකම. දැන් මෙතනදී අපි ටිකක් වටහා ගන්නට ඕන දැන් අභිධර්ම ක්‍රමයටත් මේ අවිද්‍යාව තෝරලා තියෙන අපි ඒකත් නාමිකව මතක් කළොත් එහෙම සූත්‍රාන්තර ක්‍රමයට ස්වාමීන් වහන්සේ චතුරාර්ය සත්‍ය නොදැනීම. එහෙම. අභිධර්ම පිටකේ සඳහන් වෙනවා මේ අවිද්‍යාව කුබ්බන්තේ ඒ කියන්නේ පූර්වාන්තේ දන්නේ නැහැ. කුබ්බන්තේ අඥාන, අපරන්තේ අඥාන. ඒ විදිහට කුබ්බා අපරන්තේ අඥාන. ඒ විදිහට සාමනාත දැන් අභිධර්ම ක්‍රමයට තවත් හතරක් එකතු වෙනවා. ඒ තමයි පූර්වාන්තේ. ඒ පෙර භවයක් තියනවාද කියලා දන්නේ නැහැ. පිළිගැනීමක් එහෙම කිසිම අදහසක් නැක දන්නේ නැහැ. ඊළඟට පෙර භවයක් අතීතයේ තිබුණාද කියලා. ඒක අනාගතයේ එහෙම නැවත ආත්මයක් නැත්නම් භවයක් තියෙනවද කියලා දන්නේ නැහැ. මේ දෙකම මෙලවත් නැහැ, පරලවත් නැහැ කියලා එහෙම කාරින්න පිළිසකුත් ඉන්නවනේ. අපි හන්න මෙහෙම අහුවොත් අතීතේ මම කියලා කෙනෙක් හිටියාද කියලා දන්නේ නැහැ කියන එකද අදහස් කරන්නේ? ඒක තමයි සඳහස් කරන්නේ. එහෙම. අතීතේ මෙහෙම හිටියා කියලා දන්නේ නැහැ. අනාගතයේ මෙහෙම ඉන්න සිද්ධ වෙනවා කියලා දන්නේ නැහැ. මේ දෙකම පිළිබඳව අතීතයත් අනාගතයත් කියන්නේ පෙර අතීත භවයත් ඊළඟට අනාගත භවයත් පිළිබඳව කිසිම අදහසක් හැඟීමක් නැහැ. ඊළඟට මේ පටිච්චසමුප්පාදයේ පිළිබඳව කිසි හැඟීමක් නැහැ. ඒකට මෙන්න මේ විදිහට එතන සම්පූර්ණයෙන්ම මේ අවිධර්මයේ උනත් සූත්‍ර පිටකේ උනත් මෙතන හඳුන්වන්නේ සම්නම් තනි කරම අවිද්‍යාව කියලා කියන්නේ අන්ධකාරය. එතකොට දැන් මේ අවිද්‍යාව දැන් මූලික වාක්‍යන්තරනේ දැන් සූත්‍රාන්තය සහ අභිධර්මයේ පිටකයත් එක්ක ගල්කපල ගත්තාම මේ නොදැනීම කියන වචනේ හැම ඒ දෙකේම තියෙනවා නේද? පැහැදිලිවම ස්වාමීන් වහන්සේ නොදැනීම තමයි කියන්නේ. හරියට අන්ධකාරය හරියට ගත්තොත් දැන් තාපයක් ලොකු තාපයක් හදලා තියෙනවා. ඒ තාපය මෙහා පැත්තේ ඉන්නකොට එහා පැත්ත පේන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි සම්පූර්ණ අවිද්‍යාවෙන් කරන්නේ වසා දැමීම. වසා දැමීම. දර්ශනීය වසා දැමීමක්. ඔව් සම්පූර්ණම දර්ශනීය. ඒ කියන්නේ යමක ඇත්ත ඇති හැටියෙන් දකින්නට තියෙන අවකාශ නැති කරලා දැමීම. කරලා දැමීම. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපි මෙතනදී හොඳට තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා දැන්. දුක කියලා කියවම දැන් දුක් වේදනාව මොනම කෙනෙක් දන්නවනේ ස්වාමීන් වහන්සේ. අපිට පහරක් වැදුනොත් ඒකේ වේදනාව අපිට දැනෙන්න දැනෙනවා. පිරිසංගත සතෙකුට උනත් ඒ වේදනාව දැනෙනවා. ඌට උනත් දැනෙනවා. ඒක මේ දුක්ඛේ අඥානං කියලා කියසන්නේ ඒක නෙවෙයි. දැන් මේ වේදනාව අපිට දැනෙනවා. නමුත් මේ වේදනාව ආවේ මේ පංච පාදානස්කන්ධයෙන් කියලා අපිට දැනෙන්නේ. දැනෙන්නේ. අර වේදනාවයි අපිට අපි අල්ලන්නේ. දැන් ඒකෙන් දැන් ඔය අත්කල මතානුയോഗය අපි අන්න මෙහෙම කිව්වොත් දැනුම තියෙන අවබෝධයක් නැහැ කියලා පැහැදිලිවම වේදනාව පිළිබඳ දැනුම තියෙනවා නමුත් වේදනාව හටගන්නේ කොහොමද හටගන්නේ කොහොමද මේක ආවේ කොහෙන්ද කියලා එහෙම ඒ අවබෝධයක් නැහැ දැන් අපි එකට හොඳම උදාහරණ තමයි සම් දැන් සුනකෙක් නැත්නම් බල්ලෙක් සාමාන්‍ය බල්ලෙකුට කලකින් ගැහුවොත් සමහර බල්ලෝ ඉන්නවා එහෙම ලී කෑල්ලකින් හොම දමලා ගැහුවොත් ඒ බල්ලා ඒ ලී කෑල්ල දිස්ස තමයි දුවන්නේ එහෙම. ඌ ගිහිල්ලා සමහර බල්ලෝ මම දැකලා තියෙනවා ස්වාමීන් වහන්සේ ග්ලී කෑල්ල හපලා කටේ ලේනකම් හපනවා. එහෙම. ඒ සුනඛයාගේ හැටි. හැබැයි සිංහයාම නෙවෙයි සිංහයාට එහෙම ගල් ප්‍රහාරයක් හරි ලීයකින් හරි මොකකින් හරි දමලා ගැහුවොත් සිංහයා බලන්නේ මේ ප්‍රහාරය ආවේ ආවේ කොහෙන්ද කියලා. අන්න ඒ වගේ අපේ දැන් බෝසතරන් වහන්සේලා බුදු සම්භාර පුරණ කාලේ නත් ස්වාමීන් වහන්සේ උන්වහන්සේලා බැලුවේ මේකේ හේතුව ප්‍රධාන දේ. ඒ වගේ මෙතන මේ සාමාන්‍යයෙන් කෙලෙස් නිවන මගෙහි ගමන් කරන උදවිය බැලිය යුතු සිංහාවලෝකනේ. කෙලෙස් නිවන මගෙහි ගමන් කරන උදවිය වේදනාව දිහා බැලිය යුතුයි සිංහාවලෝකණයෙන් සිංහාවලෝක අනිත් අය සුනකහාවලෝකණයෙන් සුනකහාවලෝකණයෙන් තමයි බලන්නේ එහෙමයි ඇත්තටම දැන් අපි ගත්තොත් දැන් ඔය නිගන්ත නාත පුත්තලා මේ වගේ අය බලන්න සාන්නත් මේ වේදනාවත් එක්කනේ පොර බැගිවේ එහෙමයි ඒගොල්ලෝ මේ එක එක ලැබෙන වේදනාවන් තමයි ඒගොල්ලෝ මේවාම පීඩණයට පත් කිරීමෙන් යථාර්ථය අවබෝධ කරගන්න කියලා පුළුවන් කියලා හිතුවා ඒ කියන්නේ දුකම දීලා දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා හිතුවා. නමුත් ඒකේ මූලයේ කල්පනා කරේ නැහැ. ඒක ඇත්තටම පටිච්චසමුප්පාදයක් තියෙන නැත්නම් මේ මේ හේතුඵල න්‍යායක් තියෙන ස්වාමීන් වහන්සේ ඇත්තටම බුද්ධ ශාසනයේකම පමණයි. එහෙම. ඉතින් වෙන තැනකින් අපිට එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. වෙන තැනක තියෙනවා නම් එතන බුද්ධ ශාසනය තියෙනවා. එහෙමයි. දර අපේ හාමුදුරුවෝ ඊටම වැදගත් විග්‍රහයකට මුලපුරව කියලා මට හිතෙනවා පහන්නේ මේ දැන් සාමාන්‍ය කෙනෙක් දුක හඳුනාගත්ත හැටි වෙනස්. දැන් අපි අපි හාමුදුරු පැහැදිලි කර විදිහටම සාමාන්‍ය කෙනෙක් දුකයි කියලා හිතෙන්නේ සමහර වෙලාවට ඉපදෙන එක ඉපදීමේදී ඇතිවෙන යම් කිසි වේදනාවක් තියෙනවා නම් අන්න ඒක තමයි ඉපදෙන එක දුකයි කියලා කියන්නේ. වයසට යනකොට ඒ ආවේනික දුකක් තියෙනවා නම් දි รา පත් වීම තුළ ශාරීරික ඒක තමයි දුකක් කියලා. අර ඒ ඉපදෙන්න හේතුව හොයන්නේ නැහැ. වයසට යන්න, ලෙඩ වෙන්න, මැරෙන්න හේතුව ගැන හොයන්නේ නැහැ. ඒතකොට ඒ හේතු ගැන දන්නේ නැතිකමම අවිද්‍යාව. අවිද්‍යාව පැහැදිලිවම. එහේ. එතකොට අපි හඳුරන්නේ මේ දැන් මේ විදිහට දුක ගැන මේ නොදන්නකම විතරද අවිද්‍යාව? නෑ අත්‍තරම සමහරවල් දැන් දුක ගැන අනිත් සත්‍ය ටිකක් කොහොමද ගලපගන්නේ අපි? අත්‍තරම දැන් සාමාන්‍යයෙන් මේ අවිද්‍යාවත් එක්ක යන කාරණා තුනක් තියෙනවා. ඒ කාරණා තුන මම හිතන්නේ මේ අවිද්‍යාවත් එක්ක එකටමයි යන්නේ. එහෙම. ඒ තමයි අවිද්‍යාව තණ්හාව. අවිද්‍යාවත් එක්ක සම්මත ඒකාන්තයෙන් තණ්හාව යනවා. තණ්හාවත් එක්ක උපාදානය. උපාදානය. මේ තුන එකටම තමයි ස්වාමීන් වහන්සේ යන්නේ. එතකොට එහෙම අපේ ආනර බොහොම නිවැරදිව ප්‍රකාශ කළා වගේ අර අනමතග්ග සංයුතේ නිතරම තියෙන්නේ අනමතග්ගෝ යම් බික්කවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති අවිජ්ජා නීවරණානං සත්තාන සංහාය සංයෝජනානං සන්ධාවතං සංසසත අන්හරි සාමන එහෙමයි එතකොට මේ තුන්දෙනා සම්මත එකට යන්නේ ඒකට දැන් අතරම අපි මේ අවිද්‍යාව තව ටිකක් තේරුම් ගන්නවා නම් ස්වාමීන් මේක හරියට මේ අවිද්‍යාව අකුසල ධර්මයන්ට සමාපත්තියක්. එහෙම ඒ ඇයි අකුසල ධර්මයන්ට සමාපත්තියක් කියන්නේ මොකද්ද ඒක? අකුසල ධර්මයන්ට සමාපත්තියක් කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ මෙහෙමයි. දැන් බලන්න අපිට දැන් අකුසල ධර්ම කරන්න මේ අවිද්‍යාව හැම අකුසලයකටම මේ අවිද්‍යාවනේ මුල් වෙන්නේ. එහෙම. එතකොට ස්වාමීන් වහන්සේ දැන් බලන්න හොඳ ඕනම හොඳ නෙවෙයි ඕනම අකුසල ධර්මයක් කරන්න. දැන් ප්‍රාණඝාතය කරන්න, අදත්තා දානය කරන්න, හරියට සමාධියට සමවැදෙනවා වගේ වැඩ කරන්න පුළුවන් වෙන්නේ මේ අවිද්‍යාව නිසා. ඒක අමිත උත්සාහයක් ඕනේ නැහැ. අපි හන්නේ අපි සාමාන්‍ය සමාපත්තියේ නමින් අල්කෙත් බොහොම හොඳ දෙයකට සමවදිනවා කියන එකනේ. ඔව් ඒක තමයි. දැන් අපි කුසල පැත්තෙන් ගත්තොත් අපි සෑහෙන කාලයක් භාවනා කළා කළා නීවරණයටපත් කරලා පුදුම ඒකාග්‍රතාවයක් හදාගෙන කුසල සමාපත්තියක් ඇති කරගන්න. සමාපත්තියක් ඇති කරගන්න. නමුත් මේකට එහෙම අවශ්‍ය නැහැ. මේ සමාපatti කියන වචනේ යෙදුවට සාමනහර මම කිව්වේ සියලු අකුසල වලට බොහෝම ක්ෂණිකව ක්ෂණිකව පිවිසෙන්න පුළුවන් පිවිසෙන්න පුළුවන් මේ අවිද්‍යාව කියනකොට දැන් සමාපatti කියන වචනේ අදහසක් වෙනවනේ අපි හර නේද යමකට මනාලෙස තාම නිවැරදිව ඒකට ප්‍රවේශ වෙන්න පුළුවන් එහේ එතකොට මේක පහසුවෙන් අවිද්‍යාව මේ අකුසල ධර්ම වලට ප්‍රවේශ වෙන්න හේතු දැන් සානස බලන්න දැන් ඔය ඔය කතා කරපු අපි සාමාන්‍යයෙන් අකුසල සෑම අකුසලයකම දැන් අපි සිත්පත්ෙන් ගත්තොත් අකුසල 12යිනේ. ඒ අකුසල 12ේම ස්වාමීන් වහන්සේ ඔය අවිද්‍යාව තියෙනවානේ. ඊළඟට අපි කෙලෙස් 1500ක් කියනවා. ඒ කෙලෙස් 1500ෙම ඔය අවිද්‍යාව තියෙනවානේ. දැන් අපි හන්නේ අර සාමාන්‍යයෙන් කියනවනේ සද්ධා මූලිකා සබ්බේපි කුසල ධම්මා කියලා. ඒ වගේ හැම කුසලයකටම ශ්‍රද්ධා මූලික වෙනවා වගේ අපේ හඳුරු පවසන්නේ හැම අකුසලයකටම අවිද්‍යාව සම්හංශ සෑම අකුසලයකටම මේ අවිද්‍යාව ඒකාන්තයෙන්ම අර එකයි සියලුම අකුසල මූලයන්ට අවිද්‍යාව මුල් වෙනවා. ඒ කියන්නේ දැන් අපි දන්නවා මූලිකව අකුසල මූල තුනක් තියෙනවානේ ලෝභ ද්වේෂ මෝහ කියලා. මෝහ. ඔව්. එතකොට ලෝභය ද්වේෂය දෙකම ඇති වෙන මෝහය මුල් වෙනවා කියන එකද සරල අදහසක්. ඔව්. පැහැදිලිවම සාමනක් මොකද එතන ලෝභයයි ද්වේෂයයි දෙකම ඇති වෙන්න ඒකාන්තේ මෝහය ඒක අපිට පැහැදිලිවම තේරෙනවා දැන් කෙනෙක් ලෝභ කරන්නේ මේ අවිද්‍යාව නිසා ද්වේෂ කරන්නේ අවිද්‍යාව නිසා ඒ නිසා ඒ ඇලීම් ගැටීම් කියන දෙකටම මේ මෝඩකම ඒකාන්තයෙන් ප්‍රධාන වශයෙන් විශාල කාර්යභාරයක් කරනවා ඒ නිසා ඇත්තටම මෝහය කියලා කියන්නේ සෑම අකුසල ධර්මයක් අපිට කතා කරන්න දෙයක් නැහැ එහෙම මේ ලෝකේ යම්තා අකුසල ධර්ම තියෙනවා නම් මේ සෑම අකුසල ධර්මයකම දැන් බලන්න ස්වාමීන් මේක මේ මෝහය නැත්තම් මේ අවිද්‍යාව කියන එක නිවන දක්වාම යනවානේ අපේ යන්නේ දැන් එහෙමයි මෙතන පොඩ්ඩක් තවත් මට පැහැදිලි කර ගැනීමට මට හිතුණා දැන් මෙතන නොදැනීම කියලා කියන්නේ දැන් අපි හැමෝම මතක් කළ හැම අකුසලයකටම මුල් වෙන්නේ මේ අවිද්‍යාව කියන එක. එතකොට බොහෝ දෙනා සිතින් කයින් වචනින් අපි හඳුනන්නේ අකුසල් සිද්ධ කරන අවස්ථා තියෙනවනේ වැරදි කරන අවස්ථා තියෙනවනේ. එතකොට මේ ක්‍රියාව පිළිබඳව නොදන්න කමද අපේ හාන්දරණේ ක්‍රියාවෙන් ලැබෙන ප්‍රතිවිපාකය පිළිබඳව නොදන්න කමද මෙතනදී මේ අවිද්‍යාව එහෙම නැත්නම් මෝහය කියලා කියන්නේ. ස්වාමීන් වහන්සේ ඇත්තටම තථාගත ධර්මයේ ක්‍රියාවට විශේෂ තැනක් දුන්නේ නැහැ. එහෙම. ඒ ක්‍රියාව හා සම්බන්ධය දෙන චේතනා සමුදායට තමයි ශේසිතමෝ තනක් දුන්නේ. චේතනහම් භික්කවේ කම්මං වදාම කියන්නේ එහෙම. එතනින් පැහැදිලි වෙනවා. ඒතර සම්මත දැන් කෙනෙකුට ක්‍රියාවෙන් ලෝකෙට පේන්න ඕන දෙයක් කරන්න පුළුවන්. මහා මෙලිමරේකට සාන්නාත හොඳට සුදු ඇඳගෙන මේ හොඳට භාවනා යෝගී වෙන්න පුළුවන් කෙනෙක් පහදින විදිහට. එහෙමයි. ක්‍රියාව දැන් මම දන්න මහත්යෙක් මට මේ පුංචි කතාවක් මතක් වුණා මේ මහත්ය හොඳට යෝගායම කරලා මේ ශරීර හොඳට හදාගෙන ඉන්න මහත්යෙක්. එහෙම. ඉතින් මධ්‍යම වයසේ මහත්මයෙක් මෙතුමා මේ ජීවිතේ යම් යම් අවස්ථාවල ඉතින් වැරදි තැන් තියෙනවා මෙතුමාට කොහොම හරි ධර්මයේ ලැබිලා මෙතුමා භාවනා කරන්න ගියා. භාවනා කරන්න ගිහලා හොඳට භාවනා කරනවා. මෙයාගේ කය බොහොම හොඳ ඍජුව තියෙනවානේ. ඉතින් මෙයා හොඳට භාවනාවෙන් ඉන්නකොට ඒ කර්මස්ථානාචාර්යන් වහන්සේ ඇවිල්ලා මේ පිටට පත්තුවක් දාලා කියලා කියන ඔයා මේ දැන් ඉන්නේ චතුත් අධ්‍යාන කියලා. එහෙනම් ඒතර ඇත්තට මේ මහත්මයා මට කිව්වා ස්වාමීන් වහන්සේ මම ඒ වෙලෙම ඇඳුම් ටිකක් අරගෙන මම ආපහු ආවා. මම මොකද කියලා. ස්වාමීන් වහන්සේ එහෙම කියනකොටත් මම හිතියා රකුසල විතර්කයක්. එහෙම. මගේ අතින් වෙන වරදක් පිළිබඳව ඒ කරපු දෙයක් පිළිබඳව මම ආරම්භණය කර කර හිටියේ. එහෙම. ඒ වෙලාවේ තමයි අර මට භාවනාව උගන්වපු ධානයක් ප්‍රදානය කළා. ප්‍රදානය කරේ. ඉතින් ඒක ඒකට බාන්සන්තර ඒ බාහිර රූපයේ දිහා බලලා තමයි එහෙම ඒ ඵල සමාපත්තිය ඵල සමාපත්තිය මේ ප්‍රදානය ප්‍රදානය කරේ. ඉතින් ඒ අනුව ඉතින් කල්පනා කරලා බලනකොට අපිට බාහිරින් ඕන කෙනෙක් හවස්සන්න පුළුවන්. එහෙම. දැන් කුසල් කරන විදිහට සිල්වත්කම් ඕන එකක් ප්‍රදර්ශනය කරන්න පුළුවන්. එහෙම. හැබැයි කුසලයක් සම්පූර්ණ කර ගැනීම තමන් තමයි දන්නේ. එහෙම. මොකද තමන්ගේ හිතේ අලෝභය, අදේශය, අමෝහය සිතෙහි ඒ ක්‍රියාව තුළ පහළ වෙනවනම් අන්න එතන කුසල් තියෙනවා. එහෙම නැතුව ලෝකෙට පේන්න මේ ස්වාමීන් වහන්සේ නොඑක් දේවල් කරන්න පුළුවන් ලෝභ දේශ මොහ තියාගෙන ඕනම දෙයක් කරන්න පුළුවන්. එහෙම. ඒ නිසා මෙතන තථාගතයන් වහන්සේ පැහැදිලිවම දේශනා කරන්න සාමනාත මේ සිතෙහි පහළ වෙන කුසල් සිත් සහ ඒ চৈতසික සමුදාය. එහෙමයි. එතකොට කොටින්ම කිව්වොත් චේතනාව අපි සාමාන්‍යයෙන් මතක් කරේ චේතනාව. අපි හන්නේ දැන් එහෙමයි. දැන් පොඩ්ඩක් අපි හන්නේ මෙතන තවත් මේ පැටලෙවිලක් निराකරණය කරගන්න ඕන වෙනවා. දැන් සමහර වෙලාවට චේතනාව හොඳ දෙයක් වෙන්න පුළුවන්. ක්‍රියාව යම් කිසි ආකාරයකින් මේ වුණ. දැන් මෙහෙම හිතන්න අපි හන්නේ කවුරු හරි දකින්නවා පූසෙක් ලේනෙක් කල්ලගෙන ඉන්නවා දකිනවා. සමහර මීයේ කල්ලගෙන ඉන්නව දැක්කොත් ආග බලාගෙන යනවා. නමුත් ලේනෙක් කල්ලගෙන ඉන්නව දැක්කම අපි හන පොඩ බේර ගන්න දෙතිවිලක් පහළ වෙනවා. ඒතකොට ඒ තුල දැන් මෙයා අර මේ ලේනා බේරා ගැනීමේ අදහසින් පූසට ගහනවා. එතකොට අපි හාන්දරෝනේ එතන ගැහිමේ චේතනාවක් තියෙනවා. බේරා ගැනීමේ චේතනාවක් තියෙනවා. එතකොට පවයි පිනයි දෙකම එතන සිද්ධ වෙනවද? එහෙම නැත්නම් පින විතරද වෙන්නේ? පවක් වෙන්නේ නැද්ද? කොහොමද අපි ඒක ඒ චේතනාවත් එක්ක ගලපලා ගත්තොත් බේරගන්නේ? එතන දැන් අපි අපි ගත්තොත් ආංශ දාණයට වඩා ස්වාමීන් වහන්සේ ධර්ම අභේ දාණය උතුම් වෙනවා. අභේ දාණයට වඩා ධර්ම දාණය. මේ කෙනෙක්ව ඒ සතා ඒ ලේනව බේරගන්න තියෙන කැමැත්ත. එහෙමයි. ඒක සාමික කුසල කුසල ඡන්දයක් තියෙනවා. ඇති වෙනවා. මොකද කිසිසේත්ම චේතනාවක් නැහැ මේ ඌසව විනාශ කරන්න ඕනේ. එහෙම. අදහස තියෙන්නේ මේ සතාව බේර ගන්න. ඒකට එතනදි ස්වාමීනාත් ඒකාන්තයෙන් කුසල ඡන්දයක් තියෙනවා. ඒ කුසල ඡන්දේ නිසාම අර සතා බේර ගන්න අර සතාට හානියක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි අපි හන්නේ දැන් පූසට ගහනවා. ගහනකොට සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියන එක ගහන්න බෑනේ. එහෙම ගහන්න බෑ. එතකොට පොඩි ද්වේෂයක්වත් ඉතින් එන. ඔව් නෑ. එතනදී සාමාන්‍යයෙන් ඉතින් පක්‍රමයක් යොදන්න වෙනවා. වෙනවා එහෙම. පක්‍රමයක් යොදන්න වෙනවා. නමුත් හැබැයි චේතනාව තියෙන පූසට වෙද්දන්නවත් නෙවෙයි ඇත්තටම. කොහොමද මේ පූසට මේ බය කිරීම තුළින් මේ කතා අතහරිය කියන චේතනාව තමයි එතන මූලික වෙන්නේ. එහෙමයි. හැබැයි ගැහීමේ චේතනාවක් නැහැ කියලා එක සැරේට අපිට ඔව් යන්න හරිම තීක්ෂණ සම්මතේලා වංශක ධර්මයක් ඉදිරියට එන්න ධර්මයක් විදිහට දැන් සමහරලාට ඒ ශනිකවම පොඩි දේශයක් ඇති වෙන්නත් පුළුවන් නැත්නම් කම්ම එහෙම ගහන්න වෙන්නේ නෑනේ එහෙමයි ඒ කියන්නේ නමුත් සම්මාට එතන අර මට නම් එතන විශේෂයෙන් හිතෙන්නේ අර කුසලය ප්‍රබලයි අකුසලය දුර්වලයි දුර්වලයි ඒ නිසා එයා ඒ පුද්ගලයාට පුළුවන් මේ ඇත්තට මේ වගේ අවස්ථාවක සතෙක් බේරාගැනීම මහ විශාල පිනක් ඇත්තට. එහෙමයි. මොකද මේ වෙලාවේ අර සතාට අපි දැන් එතන වෙන හානිය අපි පොඩ්ඩක් බැලුවත් අර පූසට ගහනකොට පූසට අපි මැරෙන්නම එහෙම බේර ගන්න කෙනෙක් ගහන්නේ නැහැ නේ. එහෙමයි. යම් කිසි මට්ටමකට අපිටම චූටි කෝටුවකින් ගහුවොත් උට වේදනාවක් දැනෙනවා. දැනෙනවා. ඒ වේදනාව දැනුණට සම්මතේ ජීවිතේට හානියක් වෙන්නේ නැහැ. මේ ජීවිතේට හානියක් වෙන්නේ නැහැ. කායන පරමාර්ථය තමයි මේ සතා බේරගන්නේ. එහෙමයි. එහෙමනම් එතන කුසලචෛසිකතාවය වැඩි. නමුත් අර ස්වාමීන් කියන විදිහට මේක හරිම තීක්ෂණයි, හරිම වංචනිකයි. මේ මොහොතේ පහළ වෙන සිතුවිල්ල ඉතින් අපිට අපි වගේ කෙනෙකුට එහෙම තේරුම් ගන්න ටිකක් හරි අපහසුයි. එහෙම එක දවසක් අපි හන්නේ මේ මේ ගැනම සංවාදයක් ඉදිච්ච වෙලාවේදී එක කෙනෙක් මා සමග පැවසුවා ගහන්නේ නැතුව අර මීයා ලේ නම පූසගේ කටින් වට ගන්න පුළුවන්. එහෙම කළොත් කරන්න තියෙන්නේ මේ පූසගේ කනට පිමින්න ඕන කියලා අපෙන්. එතකොට කනට කිටි වගේ දැනෙනවා. එතකොට කට හැරෙනවා. වට ගන්න පුළුවන්. ඒක මං අත්හදා බල ගන්නේ නෑ. අපේ නෑ. හැබැයි මං ස්ථිර එකක් දන්නවා. මේ පූසේ ක්ලිනික් අල්ලගත්තට පස්සේ ඒ පූසගේ කනර පිපෙන කවුරුවත් නම් ලංකාවේ නැහැ කියලා නම් මට හොඳට විශ්වාසයි. ඉතින් කෙසේ වෙතත් අපි හන්නේ බොහෝ අවස්ථාවලදී සමහරු නරක දේවල් කරන්න පෙළඹෙනවා අපි හන්නේ නරක දේ විපාකය දන්නේ නැතිකම නිසා. ඒතකොට මේ විපාකයේ දන්නේ නැති එකත් අවිද්‍යාවක්ද අපේ. පැහැදිලිවම ස්වාමීන් වහන්සේ මේ සියලු දේවල්. අතන විපාකයේ දන්නේ නැති එක ඔය සාමාන්‍යයෙන් අර මේ අටුවාවේ තෝරනවා මේ සියලුම දේවල්. ඒකයි අර අර වචනේම අපිට නැවත මතක් කරන්නේ මේ අකුසල ධර්මයන්ට මේක නිකන් තෝ පැන්නක්. මේක මූලයක්. අපි කියන්නේ මේ සමාපත්තියක්. සම වෙන මේ ඒ වචනේ ලස්සන වචනත් එක්කම පොඩි උදාහරණයක් වගේ කොහොම මේ මතක් කළොත් කොහොමද ප්‍රේක්ෂකයන්ට මේක තේරුම් ගන්න කොහොමද සමාපත් මේ විදිහට අකුසල් හැම එකකටම යෙදෙන්නේ කියන සමනක අකුසල් දැන් අපි ගත්තාම දැන් බලන්න මේ අවිද්‍යාව කියන එක අපි උදාහරණයක් හැටියට ගත්තොත් ස්වාමීන් වහන්සේ දැන් නීවරණ ධර්ම පහක් තියෙනවා එහෙමයි නීවරණ ධර්ම පහෙන් දැන් අභිධර්ම පිටකේ අත්ත නිවරණාසයුම් කියලා මේ නිවරණ කියන්නේ හැම දෙයක්ම වහලා දාන සාධමන එහෙම. එතකොට සාමාන්‍යයෙන් බලන්න එතනදී අට නිවරණාසයුම් කියලා දැන් නිවරණ දැන් පහ එක බෙදලා බෙදලා ගිහලා අන්තිම අවිද්‍යාවත් අරගෙන මේක මේ අවිද්‍යාවත් ගත්තේ පංච නීවරණ ධර්ම වලට අමතරව තියෙන නීවරණ ධර්ම තුන මොකද්ද අපි හන්නේ අට වෙන්න පංච නේද කාමච්ඡන්දේ ව්‍යාපාදේ තීනය එකයිස් එකක් මිද්දේ එකයිස් එකක් ඊළඟට උද්දච්ච එකයිස් එකක් විචිකිච්ඡාව නෑ කුක්කුච්ච එකයිස් එකක් ඊළඟට විචිකිච්ඡාව සහ අවිද්‍යාව. එහෙනම්. ඒතර සාමාන්‍යයෙන් දැන් ඇත්තටම දැන් මේ අවිද්‍යාව අපි දැන් ගත්තාම මේක හරියට දැන් බලන්න යෝග යෝග ධර්ම වල තියෙනවා. ඕග ධර්ම වල තියෙනවා මේ අවිද්‍යාව. ඊළඟට අනුසය ධර්ම වල තියෙනවා. එහෙම. ඊළඟට නීවරණ ධර්ම වල තියෙනවා. මේ හැම එකෙන්ම කියන්නේ සාමාන්‍යයෙන් ආශ්‍රව වල තියෙනවා. අවිද්‍යාශ්‍රව. එහෙම. يعني මේක පැසෝ පැසෝ මේ හැම තැනකම පටිච්චසමුපාදේ තියෙනවා. පටිච්චසමුපාදේ තියෙනවා. එතකොට මේ අවිද්‍යාව සහගත මේක අර හැම දෙයකම තියෙන ආවරණයක්. ඒකද අඳුර කියලා කිව්වහම ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් අඳුරේ කිසි දෙයක් අපිට පේන්නේ නැහැ. හැම දෙයක්ම වහලා දාන දේ තමයි මේ අවිද්‍යාව. කියන්නේ දැන් අපිට හැම දෙයක්ම වහලා දානවා කියන එකෙන් අදහස් කරන්නේ හැම දෙයක්ම වහලා දානවා කියන සංසම් දැන් දැන් දහම් පදයක් තියෙන අවිජ්ජා නිපත සංවරා කියලා. එහෙම. අවිද්‍යා නිපත සංවරා කියලා කියන්නේ මේ පහලට ඇදලා දාන දේ අතුරේ ප්‍රධානම දේ තමයි අවිද්‍යාව. එහෙම. අර දේවතාවෙක් ඇවිල්ලා අහුවනේ මේ ස්වාමීන් මේ භාගතුන් වහන්සේ පහලට වැටෙන දේ අතුරේ මොකක්ද ශ්‍රේෂ්ඨ වන්නේ? එහෙම. තව දේවතාවෙක් මේ වෙසිදහර තමයි පහලට වැටෙන දේ අතුරින් ශ්‍රේෂ්ඨ වන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා පහලට වැටෙන දේ අතුරින් ප්‍රධානම වන්නේ මෙන්න මේ අවිද්‍යාව. එහෙනම් ඒ බලන්න ස්වාමීන් වහන්සේ දැන් කෙනෙක් දැන් මේ ජීවිතේ අපි සාමාන්‍යයෙන් ගත්තොත් අපි මහා ධන සිටුවරයා. එහෙම. මහා ධන සිටුවරයා දැන් බලන්න 80 කෝටියක ධනයක් තිබුණා, බිරිඳත් එක්තරටම ධනයක් තිබුණා. ඒ අනුවණින් වැඩ කිරීම නිසා සුරාවට සූදුවට ඇබ්බැහි වීම නිසා අවිද්‍යාවෙන් මොකද මේකේ කර්ම විපාකයක් මොකක්වත් දන්නේ නැහැ. ඉතින් මේ නිසා මොකද වෙන්නේ? මේ ධනෙ ටිකෙන් ටික පිරිහිලා ගිහලා අන්තිමට හිඟමණයට වැටුණා. එහෙමයි. අන්තිම දැන් මේ අවිද්‍යාව නිසා අන්තිමට සාංශ බුදුරජාණන්සේ වදාලා දැන් බලන්න මෙයා මේක මේ මුල්ම කාලේ තේරුම් ගත්තම මාර්ගඵල ලබන්න පුළුවන් පුද්ගලිකයක් තිබිච්ච කෙනෙක් මේ විද්‍යාව පහළ වෙලා තිබුණා. එහෙම. නමුත් අවිද්‍යාව නිසා දැන් මේ මිනිස්සයා මේ ජීවිතේම විශාල පරිහානියකට වැටිලා. හැබැයි මෙයා මෙතනින් චුත වුණාට පස්සෙත් මහා රවුරව කියන නරකයේ ගිහිල්ලා උපදිනවා. අර බලන්න අවිද්‍යාව. එහෙමයි. මේක පතුලටම අවීචි වහන් නරකයටම දාන දෙයක් තමයි අවිද්‍යාව අවිද්‍යාව කියලා කියන්නේ. අපි අහන දැන් අවිද්‍යාව කියලා කියන්නේ කර්ම කර්මඵල විශ්වාසයක් නැතිකම ඒවයි ප්‍රතිවිපාක දන්නේ නැතිකම කියන එක පදනම් කරගත්තොත් ඒ දන්නේ නැතිකම නිසාම සාමාන්‍ය පුහුදුන් කෙනා සිතෙන් කයින් වචනයෙන් දුරාචාරය. දුරාචාරය ඒ දුරාචාරයේදීම තුල තමයි අර අධ්‍යාත්මික පරිහානියට ඒ පුද්ගලයා පත් වෙන්නේ. එහෙමයි. එතකොට අපි හඳුරන්නේ දැන් යම් කිසි මට්ටමකින් මේ අවිද්‍යාව ප්‍රහාණය කර ගැනීමට අවශ්‍ය කෙනෙක්ට මූලිකවම ඇති කරගත යුත්තේ පහඳරනේ මේ මේ කර්ම කර්මඵල පිළිබඳව ඇති කරගන්නා වූ දැනුවත් වීමද එහෙම නැත්නම් මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව ඇති කරගත යුතු දැනුමද මොකද මම එහෙම අහන්නේ අපේ හන්දේ දැන් සම්මා දැන් අවිද්‍යාවට නැති කරලා විද්‍යාවට ප්‍රවේශ වෙන්න නම් සම්මාදිට්ඨිකෙක් වෙන්න ඕනනේ. එතකොට මේ සම්මාදිට්ඨිය පදනම් දෙකක් තියෙනවා අපේ ලෞකික ලෝකෝත්තර වශයෙන්. එතකොට මොන තැන ඉඳලාද මේක යටපත් කරගෙන යන්න අපි ආරම්භ කරන්න ඕන අපේ. ඔය ඇත්තටම ස්වාමීන් වහන්සේ අවිද්‍යාව දැන් විද්‍යාව යටපත් කරන ස්වාමීන් වහන්සේගේ ප්‍රධාන මූලික ප්‍රවේශය. එහෙම. ප්‍රවේශය ගැන අපි විශේෂයෙන්ම එතනදලා අනේක තාම හොඳයි. නමුත් අවිද්‍යාව පහන කියලා සූත්‍රයකුත් තියෙනවා. විද්‍යාව ප්‍රහාණය කරන ප්‍රහාණය කරන ක්‍රමය. හැබැයි එතන නම් ටිකක් ධර්මයෙන් තුලින් ඉස්සරහට ආපු කෙනෙකුට තමයි එතනදලා වැඩ ටික කරන්න තියෙන්නේ. මේ කෙලින්ම මේ ආයතන 6. ඊළඟට මේ ආධ්‍යාත්මික ආයතන 6, ඊළඟට මේ පංච උපාදානස්කන්ධය. මේ හැම දෙයක්ම සංත අනිත්‍ය වශයෙන්ම දකින්න ඕනේ. ඒක ටිකක් අර අපි හං කිව්වා වගේ ටිකක් මානසික ඉහළ තලයකට ආවට පස්සේ ධර්ම තමයි මේ එතනින් අපිට යන්න පුළුවන් අපි ඒකත් පැහැදිලි කරමු සාමාන්‍යයෙන්. ඒත් ඇත්තටම දැන් අවිද්‍යාව සාගත පුජ්‍යලය හැමදේම හිතන්නේ සාමාන්‍යක නිට්ටයයි සුඛයි ආත්මයි. ඒක තමයි අවිද්‍යාවෙන් පෙළෙන පුජ්‍යලයක තියෙන ලෙඩේ හැමදේම නිට්ටයයි කියන සංඥාව තමයි තියෙන්නේ. අන්න අපි හා හොඳ තැනකට ආවා. එතකොට දැන් අපි හාඳුරෝ සීපත් කළ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව ඇති නොදන්නකම පිළිබඳව වෙනත් වෙනස් කාරණා මතක් කරන ගමනේ දැන් අවිද්‍යාව කියන්නේ ත්‍රිලක්ෂණය පිළිබඳව නොදන්නකම කියන එක කිව්වොත් ඒක එකක් බහම නිවැරදි එක මතක් කරපිට හොඳ මොකද එතන තමයි ප්‍රධානම දේශනාව. එහෙම එහෙම. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය නොදන්නකම ඒ කියන්නේ අනිත්‍ය ලක්ෂණය කිසිසේ හිතන්නේ අනිත්‍යයි කියන සංඥාවෙන් එන්නේ. ඊළඟට දුකයි කියන එක එයාට කිසිම එහෙම දැකීමක් නැහැ. ඒක සුඛ සංඥාවෙන්මයි ඉන්නේ. ඊළඟට අනාත්මක වෙන ලක්ෂණය පිළිබඳව දැන් තථාගත ශාසනයක උගන්වන්න ප්‍රධානම කාරණා තුන තමයි මේ කාරණා තුන. එහෙමයි. නමුත් ඒකට සම්පූර්ණම අනිත් පැත්ත තමයි අවිද්‍යාව සහගත පුද්ගලයා හිතන්නේ. එහෙමයි. නිට්ටයයි සුඛයි ආත්මයි කියලා. නිට්ටයයි සුඛයි ආත්මයි කියලා. එහෙමයි. ඒත් අපි මූලික වශයෙන් සාධනාත්මක අවිද්‍යාව ප්‍රහාණයට ප්‍රවේශය හදාගන්නකොට ඉතින් ඇත්තටම කල්යාණ මිත්‍ර සම්පත්තිය මේකට අත්‍යවශ්‍යයි. අත්‍යවශ්‍යයි. මොකද කල්යාණ මිත්‍ර සම්පත්තියක් නැතුව අපිට මේකට කොහෙන්වත් ප්‍රවේශ වෙන්න බෑ. එහෙමයි. එහෙමනම් මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය අත්‍යවශ්‍යයි. එතන ඉඳලා ඊට පස්සේ කල්යාණ මිත්‍රයා නිසා ලැබෙන ධර්මය අපේ අහන්නේ එතනත් හොඳ තැන. කල්යාණ මිත්‍රයා නිසා ධර්මය ලැබෙනවනේ අපේ අහන්නේ. ධර්මය අහන්න ලැබෙනකොට මේ අවිද්‍යාව කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරගන්න තවත් පුළුවන්කම තියෙනවා. දැන් අපේ හාමුදුරුවෝ වගේ කල්යාණ මිත්‍රෙක් අපි ආශ්‍රය කරන නිසා දැන් මම මේ ප්‍රශ්න අහලා නොදන්න කාරණා පිළිබඳව දැනුවත් වෙනවා වගේ. අපේ අහන්නේ මේ අවිද්‍යාවෙන් අකුසල් විතර දැන් අවිද්‍යාව කියලා කිව්වම අපි පැහැදිලිවම දන්න අකුසලයක් කියලා. අවිද්‍යාව මුල් කරගෙන දැන් අපි හඳුරුපත් මතක් කළා මේ අකුසල සමාපත්තියක් වගේ එක කියලා මේ හැම අකුසලයකටම මුල් වෙනවා මේ අවිද්‍යාව කියන එක. අකුසල් විතරද අපි හඳුරන්නේ සිද්ධ වෙන එහෙම නැතුව වෙනත් පැත්තකට ගමන් කිරීමකුත් කරනවද මේ? ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන් අකුසල මූලයන්ට ඒකාන්තයෙන්ම අවිද්‍යාව කෙලින්ම උපකාර කරනවා. එහෙමයි. ඒකේ අපිට විවාදයක් නැහැ. හැම දෙයක් හැම අකුසල සිතකටම අපිට මුලින් කිව්වා සිත් වශයෙන් ගත්තොත් අකුසල සිත් 12ේම අවිද්‍යාව ඒකාන්තයෙන් තියෙනවා. එහෙමයි. ඊළඟට අකුසල චෛතසික වල හැම එකකම අවිද්‍යාව තියෙනවා. එතකොට ලෝකයේ කෙරෙන සෑම පාපකාරී ක්‍රියාවකම අවිද්‍යාව තියෙනවා. ඒක විවාදයක් නැහැ. එහෙමයි. හැබැයි සාමාන්‍ය කුසල ධර්මවලත් ඉතින් අවිද්‍යාව තියෙනවා. එහෙමයි. ඒක මොකද දැන් අපි හිතුවොත් මෙහෙම දැන් අපි මල් පූජා කරනවා. මල් පූජා කරනකොට අපි දැන් අදහන්නේ අපි අවධානය කරගන්න ඕන හැම කුසල ධර්මයකම අවිද්‍යාව තියෙනවද නැත්නම් අවිද්‍යාව නැතුව කුසල් කරන්න පුළුවන්ද? <laughs> ඒක වඩාත් යෝග්‍ය වෙයි නැත්නම් මිනිස්සු වැරදි අවබෝධයකට මේ අවිද්‍යාව කියන්නේ අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ මේක මිසෝ වශයෙන්. එහෙමයි. මේ අවිද්‍යාව හිතන්නකෝ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැති කරාට පස්සෙත් අවිද්‍යාව තියෙනවා. තියෙනවා. එහෙමයි. ඊළඟට කාමරාග දෙක සියුම් කරලා සකදාගාමී වුණත් අවිද්‍යාව තියෙනවා. එහෙම. කාමරාග දෙක සම්පූර්ණයෙන්ම නැති කරත් ඒකට හිතන්න කාමරාග දෙක නැති කරනවා කියන්නේ සාන අනාගාමී ඵලය. අනාගාමී තත්ත්වයට පත්වෙච්ච උත්තරනේ. එතකොට අනාගාමී ඵලයට පත්වෙච්ච කෙනා තුලත් මේ අවිද්‍යාව සියුම් වශයෙන් තියෙනවා. එහෙමයි. එතකොට ඊළඟට සාන්ත බලන්න මේ උද්දම් භාගයේ සංයෝජනවලත් රූප රාග අරූප රාග මාන උද්දච්ච ඒ ඔක්කොම ඉවර වුණාට පස්සේ තමයි එහෙමයි. අවිද්‍යාව අන්තිම සඳහන් වන්නේ. ඒ අනුව මම මේ කියන්නේ මේ අවිද්‍යාව කියන එක අර නොදන්නකම වගේම සම්බන්ධ මේකේ පොඩි බව රාගයක් තියෙනවා. එහෙමයි. අපි හිතමු දැන් කුසල් කරනවා. දැන් අපේ අම්මලා බලන්න දැන් හරි කැමතියි. මම මේක උපහාසයට ලක් කරනව නෙවෙයි. එහෙම. දැන් අපේ අම්මලා හරි කැමතියි කටින පිංකම් කරන්න. එහෙම. ඇයි ඉතින් ওই කටින පිංකම් කරන්න ඔච්චර කැමති දැන් අපිට ඇහිලා තියෙන අම්මලා කියනවා. අනේ මට තාම කටිනයක් කරගන්න බැරි වුණා. එහෙම. කියලා එහෙම කියනවනේ ස්වාමීන් වහන්සේ. එහෙම. එතකොට ඇයි මෙතන මේ කටිනයක් කරගන්න මෙච්චර කැමති? ඒකට දැන් උන්වහන්සේ අම්මලා දන්නවා මේ කටින පින්කමක විශේෂ ආනිසංස තියෙනවා. ඒක ගලෙන් ඔක්කොම හරියනවානේ. එහෙම. ඒ නිසා තමයි මේ කටිනකට කැමති වෙන්නේ. එතකොට බලන්න දැන් එතන සැප විපාකයක් ලබන්න බලාපොරොත්තුවක් තියෙනවා. එහෙම. ඒ බලාපොරොත්තුව සාමාන්‍යයෙන් කෙවුම් වශයෙන් අවිද්‍යාව. එහෙම. දැන් කවුරු හරි කාම ලෝකයක පවතින ආසාවක් ඇතිව යම්කිසි ක්‍රියාකාරකමක් එක්කනවනම් ඒක අවිද්‍යාව. ඒක එතන අවිද්‍යාවක් තියෙනවා. කුසල ධර්මයේ සම්ධර්ම මම මෙතන කියන්නේ තද මෝහය නෙවෙයි. එහෙමයි. නමුත් දැන් අපිට මොකද තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන කුසල කරගන්න කිසිම බයක් වෙන්න එපා. මොකද අපි දැන් මේ සතර ගමන සම්භාවන නෙවෙයි අනකොට අපි දුගතියට වැටුනොත් අපිට ආයේ ගොඩ එනවා කියන එක ලේසි නැත්තේ. අනකස් දැව විසුදුරෙන් අහස බලන උපමාව කවුරුත් දන්නවා. ඒකෝට මෙතනින් සාමාන්‍ය මිනිස්සෙක් වශයෙන් ඉඳලා මෙතනින් පහළට වැටුනොත් ආයෙ ගොඩ එනවා කියන එක ලේසි නෑ. නමුත් අපි මෙතනින් ඉහළට ගිහිල්ලා තිබ්බොත් අපි දිව්‍ය ලෝක හයෙන් කොතන හරි බ්‍රහ්ම ලෝකවල ඒ කෙනාට ධර්මයේ මුණ ගැහෙන්න තියෙන අවස්ථාව වැඩි. දැන් දිව්‍ය ලෝකවල උනත් දැන් සමහර වෙලාවට දැන් මේ ඊයේ බණ ඇහුවා වගේ දිව්‍ය පුත්‍රයෝ ඉන්නවනේ දැන් බුදුරජාණන් වහන්සේ. අර ලංකාවේ අර මොහොදායින තුරු කිමුදු මහ විහාරය මම හිතන්නේ විහාරයක ක ස්වාමීන් වහන්සේ නමක් මහා සමය සූත්‍රයේ සත්‍යයනා කරනවා. මහා සමය සූත්‍රය සජ්ජායනා කරනකොට ඒ ස්වාමීන් වහන්සේගේ ගල්ලෙනේ ඒ ඒ ගල උඩ ඉඳගෙන කවුරු හරි මේක නිමාවටපත් වෙනකොට සාදුනාද පවත්නවා. මේ ස්වාමීන් වහන්සේ කවුද සාදුනාද පවත්න්නේ? කියන මම ස්වාමීන් දේවතාවෙක්. ඉතින් අහනවා මේ ඇයි සාදුනාද පැවැත්වුවේ? ඉතින් කියනවා මම එදා ඔය බුදුරජාණන් වහන්සේ කපිලවස්තු පුරණේ මහා සමසුත් දේශනා කරේ. ඒ දේශනාව අහන්න මමත් එදා ගියා. එහෙම. ඒකට දෙවියන්ට ඉතින් බොහොම පොඩි කාලයක්. කාලය. එතකොට මමත් එදා ගියා ඒ මම අත සතුටක් ඇති වුණා එදා බුදුරජාණන් වහන්සේ වදාළ ඒ දේශනාව එක වචනයක්වත් වරද්දක් නැතුව ඔබ වහන්සේ බොහොම ලස්සනට සජ්ජායනා කළා. ඉතින් ඒ වෙලාවේ මේ දේවතාවන් තුමිනු කතාවක් කිව්වා මට ඒ කපිලවස්තු මහවලේ ඉන්න බැරි වුණා මහේසාක්‍ය දෙවිවරු වෙනකොට මට ලංකාවට තරම් ඈතට එන්න වුණා. මම මෙහෙන්දලා තමයි ඇහුවේ. හැබැයි භාගතුන් වහන්සේ මා ඉදිරියේ මටම කියනවා වගේ තමයි මේ සූත්‍රය දේශනා කළේ. ඉතින් මේ විදිහට දැන් මේ దేవතාවා ප්‍රකාශ කළා. එතකොට සාමනාත දැන් දැන් බලන්න ඒකෙන් අපි කියන්නේ එදා කාලේ ඉඳලා බුදුහාමුදුරුවෝ ජීවමාන කාලේ හිටපු දෙවියෝ අදත් ලෝකේ ඉන්නවා. ඉන්නවා. ඒකත් ඒ වගේ ධර්මහාපය මට සානහද මට අමතක වුණා සානහද එතනට ආවා. ඉතින් ඇත්තටම දැන් ඒතර බලන්න දැන් අපිට ඒ වගේ දිව්‍ය ලෝකයකට ගියොත් මම කියන්නේ අපිට ධර්මයේ දැන් මේ මේ ජීවිතේ අපි හුඳට ධර්මයේ පුරුදු කරලා යන්න ඕනේ. එහෙම නැතුව කුසල් කළා කළා පංචකාමයේ වෙනුවෙන් අපි ගියොත් අපි ඒවට මුලා වෙලා එතන මුලා වෙන්න පුළුවන්. නමුත් ස්වාමීන් වහන්සේ අපි ධර්මයේ පුරුදු කළා මෙතනින් ගියොත් ඒ ධර්මය ආහන තැනකට යන්න පුළුවන්. අපේ ධර්මය අහපු දෙවිවරු ඕන තරම් ඉන්නවා. හැබැයි අපි හන මෙහෙම නැද්ද? ධර්මය අහපු නැති දෙවියෝ තෝරන තමයි ඇතිදී දෙවියෝ. සන්නාම නමුත් අර ධර්මය පුරුදු කරපු කෙනා. සියලු දෙවියෝ ධර්මිෂ්ඨයි කියලා අපිට එහෙම නිගමනයකට එන්න බෑ නේද අපි හන. ඔව් එහෙම එන්න බෑ. නමුත් සාමාන්‍යයෙන් අර දැන් අපි මෙහෙදි දැන් අපි සාමාන්‍ය අපේ හන මේ සමාජය තුල බැලුවොත් පින් කරන අය පින් කරන අයත් එක්ක එකතු වෙනවනේ. පව්කාරයෝ පව්කාරයෝත් එක්ක එකතු වෙනවා වගේ. ඒතර මෙහි හොඳට පින් කරලා උපදින මේ ජීවත් වෙන අය මරණින් පස්සේ ඒ වගේ පින් කරන කල්යාණ මිත්‍ර ඇසුර තියෙන සද්ධර්මයේ සාකච්ඡා කළ හැකි දිව්‍යාත්ම වගේ ලබන්න පුළුවන්. හැබැයි මෙහෙදිත් සමහර වෙලාවට එහෙම ඇසුරක් නැති කෙනාට දිව්‍ය ලෝකෙ ගිහිල්ලා එහෙම බලාපොරොත්තු වෙන්න පුළුවන් තමයි කාණත. බලාපොරොත්තු වෙන්න බෑ දැන්. මොකද අදහස් වශයෙන් ඒකේ ඕනෝන් එකතු වෙන්නේ නේද? එකතු වෙන්නේ. දැන් ඇත්තටම දැන් අපි හිතමුද හොඳටම භාවනා කරනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ත්‍රිලක්ෂණය හොඳටම තේරුම් ගන්න පංච උපාදාන ස්කන්ධය තේරුම් ගන්න වෑයම් කරනවා. මෙයා ඉතින් මාර්ගඵල ලබන්නේ නැතුව නිවන් මේ චුත වුණොත් දිව්‍ය ලෝකයක ඉපදුනොත් එයා අර පුරුදු කරපු දේ තමයි ස්වාමීනාත ඒ පුරුදු කරපු දෙයට සාපේක්ෂව තමයි මේ පරිසරය සැකසෙන්නේ. පරිසරය සැකසෙන්නේ. එහෙනම් ඒකට මේ ධර්මය අවබෝධ කරගන්න කොහොම හරි අවස්ථාවක් තියෙනවා. එහෙම. එතකොට ස්වාමීනාත මේක අර අමෝනික මේ භයානක අවිද්‍යාවක් නෙවෙයි. මේක සිවුම් මතයෙන් අර ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්නයත් එක්ක අකුසල ධර්ම වලට නම් ඒකාන්තයෙන් අවිද්‍යාව ඒක මේක විවාදයක් නෑ. නමුත් කුසල ධර්ම වලටත් ස්වාමීන් වහන්සේ අවිද්‍යාව හේතු භූත වෙනවා. අපි හන්න මෙහෙම මං අහුවොත් දැන් අපි මේ මොහොත ගත්තොත් මේ මොහොතේ මගේ හිතේ ඇති වෙන යම්කිසි ද්වේෂයක් වේ නම් ඒ ද්වේෂය පාලනය කර ගැනීමට මම මෛත්‍රී භාවනාව කරනවා. එහෙම නැත්නම් ලෝභය නැති කර ගැනීම සඳහා කිසිම අපේ හාඳුරු කියන විදිහේ අපේක්ෂාවකින් තොරව හුදෙක් නිර්ලෝභී චේතනාවෙන් ලෝභය නැති කිරීමේ අදහසින්ම දානයක් වෙනවා. ඒතකොට ඒ වගේ ක්‍රියාවල අවිද්‍යාව තියෙනවද? ස්වාමීනත් ඒ වගේ ක්‍රියාවල අවිද්‍යාව ඇත්තටම නැහැ. එහෙමයි. අපි හිතුවොත් දැන් අපි කෙලින්ම නිවන් අරමුණු කරගෙන එහෙම. මේ භව ගමන නවත්තන්න අපි වැඩපිළිවෙලක් කරන එතන අවිද්‍යාවක් තියෙන විදිහක් නැහැ. එතකොට අපි සිතින් කයින් වචනේ ව්‍යායාම කළ යුතු ඒවන් ක්‍රියාවන් සිදු කරන්නේ. ඔව් ඒවන් ක්‍රියාවන් කරන්නේ ධර්මය අර කම්මස්ස කතා කියන්නේ අපි මෙන්න මේක ගොල්ලොත් මේ විපාක ලැබෙනවා කියන එක සිවුම් මතෙන් ඒක ලෞකික සම්මාදිට්ඨිය කියන එක. සම්මාදිට්ඨිය. ඒ ලෞකිකත්වයෙන් මිදෙන ලෝකෝත්තර පැත්තට නැඹුරු වෙලා තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ. සකල ධර්මයන් හැමදේම අපිට දානයක් දෙනකොට අනේ මගේ මේ ලෝභය, ලෝභ චෛසිකය දුරු වෙන්න මේක උපකාරයක් වේවා කියන අදිස්ථාන දුන්නොත් එතන අවිද්‍යාවක් හිතෙන්නේ කියන්නේ නැහැ. අපි හැම එතනත් හොඳ දෙයක්. දැන් එහෙම අපි මගේ මේ මේ දානයේ චේතනා මගේ හිතේ ලෝභය දුරු වේවා කියලා අපි ආයාසින් ඕන කමින් ප්‍රාර්ථනා කළ යුතුයද? එහෙම නැත්නම් අපි හන්නේ මම මේ දැන් දානයක් දෙන්නේ. මේ දානේ දීමෙන් ලෝභය තුනී වෙනවා කියලා දැනගෙන විතරක් ඒක කරනවා. 아무තු ප්‍රාර්ථනාවක් නැහැ. නමුත් දැන් මම දන්නවා මට බඩගිනි. මට බඩගින්නට මම බත් කන්න ඕන කියලා මම දන්නවා. ඒ බත් කනකොට මගේ බඩ පිරෙනවා කියලාත් මම දන්නවා. එතකොට මගේ බඩ පිරේවා කියලා මම අමුතුවෙන් ප්‍රාර්ථනා කළ යුතුද? <laughs> එහෙම නැත්නම් අර ක්‍රියාව ගැන දැනුවත් වීම ප්‍රමාණවත් වෙනවා. ස්වාමීන් කියන දේ හරියට ඇත්තම අර විදිහට දැන් අපි මොකද මේ සාමාන්‍ය සමාජයේ අපි හඳුරන්නේ මේ ගොඩක් අය කියන මං ඔය දිව්‍ය ලෝක යන්න මගේ බලාපොරොත්තුවක් නෑ බ්‍රහ්ම ලෝක යන්න ඔය එක එක සැප සම්පත් ඕනේ නෑ මගේ එකම බලාපොරොත්තුව මේ පින මට නිවන පිණිස උපකාර වේවා කියලා හිත හිතා ප්‍රාර්ථනා කරගෙනම තමයි මම කරන්නේ කියලා. ඒක වරදක් හැටියට මම හිතන්නේ නමුත් අර වඩාත්ම යෝග්‍ය අර දැනුවත් වීම කියන එක දැනුවත් වීම ස්වාමීන් තරකකින් අර අපි ප්‍රාර්ථනාව කියලා කියන්නේ ඉතින් ඇත්තටම ඒක අනිස්ථානයක් තමයි එක්තරා විදිහකින් බලපහම. එහෙමයි. අනේ මට මේකෙන් මේ බෝබේ තුරන් මේ සම්මානද කියන විදිහට ඒක දැනුවත් වීම වගේම එහෙම අදිස්ථාන කරත් ඒකේ වරදක් නම් අපිට එතන පේන්නේ නැහැ. එහෙම. නමුත් අර සාමහස කියන දෙයක් එතන එකක් ඉස්මතු වෙනවා. මේ බුද්ධ ශාසනය තුල කිසිම දෙයක් ප්‍රාර්ථනා කරලම ලබා ගන්න බෑ. නැහැ. එහෙම. ඉතින් අපි හිතුවොත් එහෙම නැති ප්‍රාර්ථනා කර කර අපිට ඕන දෙයක් හිතන්න පුළුවන්. මොනවයින්ද අඩු එහෙම වුණොත් නේ සියල්ල අපිට එහෙම ලැබෙනවා. ලැබෙනවානේ. නමුත් අපි මෙතන හොඳ ක්‍රියාවක් කරලා අපි මේ විදිහට ප්‍රාර්ථනා කළාට ඒක ඉතින් ලොකු ගැටලුවකුත් නෑ. නමුත් හැබැයි දැනුවත් වීම ඉතා හොඳයි කියලා මට හිතෙනවා. එහෙම අපහානේ. එතකොට දැන් කර්ම කර්මඵල පිළිබඳව නොදන්නකම චතුරාර්ය සත්‍ය පිළිබඳව නොදන්නකම ත්‍රිලක්ෂණය පිළිබඳව නොදන්නකම කියන කාරණා කිහිපයක් පිළිබඳව අපි මේ අවිද්‍යාව සම්බන්ධයෙන් සාකච්ඡා කළා. අපි හඳුනන්නේ අවිද්‍යාව හටගන්න ප්‍රධානම හේතුව සහ අවිද්‍යාව නැති කරගන්නට අවශ්‍ය කරන මාර්ගය ගැනත් අපි ප්‍රේක්ෂක පින්නතුන්ට සිහිපත් කළා. හොඳයි කියන්නේ. ස්වාමීන් වහන්සේ දැන් ඇත්තටම මේ තථාගත ධර්මයේ කිසිම දෙයක් ඉබේ හටගන්න හා මේක ඉබේ හටගන්න කියලා එහෙම ඉගැන්වෙන්නක් මේ සාසනය තුල නැහැ. එහෙමයි. ඇත්තටම බුද්ධ ධර්මයේ කියලා කියන්නේ පටිච්චසමුපාද කියන්නේ හැම දෙයකම හේතුවක් තියෙනවා. එහෙමයි. ඒකට දැන් මේ අවිද්‍යාව හැබැයි මේ හේතු ධර්ම වල පළවෙනි හේතුව. එහෙමයි. අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය වෙනවා. මුලම තියෙන අවිද්‍යාව. එහෙමයි. මේ නොදන්නකම. හැබැයි මේ නොදන්න කමක් එකපාරම නිකම් ඉබේ හටගත්ත දෙයක් ඒක ඉබේ හටගෙන කියලා අපිට කියන්න බෑ. එහෙම. ඒකට තියෙන ප්‍රධානම හේතුව තමයි ස්වාමීන් වහන්සේ මෙන්න මේ අවිද්‍යාව සකස් වෙන්න ආහාරය වෙලා තියෙන්නේ පංච නිවරණ. එහෙම. එතකොට දැන් බලන්න අපි මේ නිවරණ වලින් දැන් හිතේ කාම විතරක කාමයෙන් හිත පුරවාගෙන හිතේ කාමයෙන් වෙලිලා ඉන්නවනම් ඒක මේ අවිද්‍යාවට ආහාරයක්. ඊළඟට අපේ හිතේ අපි දැන් මේ නිවර්ණ පිළිබඳව කතා කරපු නිසා අපිව වැඩි විස්තර කතා කරන්න අවශ්‍ය නැහැ. එහෙම. ඊළඟට ස්වාමීන් වහන්සේ මේ द्वේෂය හිතේ පුදුම විදිහට द्वේෂය, ව්‍යාපාදේ, පටිගය නොයේක් නම් වලින් කියන ඔය තරහ හිතේ තියෙනකන් අර අවිද්‍යාවට ආහාර සපේනවා. එහෙම. ඊළඟට ස්වාමීන් වහන්සේ හිතෙහි මේ අලසකම්, හිතේ චෛත්‍යකයන්ගේ අලසකම් මේ මේ නිවන් මගට මේ කම්මැලිකම අලසකම බොහොම ආවරණයක්. ඉතින් මේවා තමයි අර අවිද්‍යාවට ආහාරය සපයන්නේ. ඊළඟට ස්වාමීන් වහන්සේ හිතේ නොසන්සුන්කම පසුතැවිල්ල ධර්මයේ පිළිබඳව සැකය මේවා ඒකාන්තයෙන්ම අවිද්‍යාවට ආහාරය සපයනවා. එහෙමනම් අවිද්‍යාව පෝෂණය වෙන්නේ ස්වාමීන් වහන්සේ මේ පංච නීවරණ වලින්. ඒ කියන්නේ පංච නීවරණ වලින් සිත වැහි තියෙන කෙනාට මේ කර්ම කර්මඵලයන් පිළිබඳව දැනුවත් වෙන්නට අවකාශ නැති වෙනවා. අවකාශයක් නැහැ. මොකද වැහිලානේ කියන්නේ. සංවේවරණ කියන එකේ කියන්නේම වහනවා කියන එක නෙමෙයි. වැහිලා ඉන්නකොට ඉතින් නොයේක් විදිහට මේ අක්ෂර විචාරක තමයි හිතේ තියෙන්නේ. ඒකට ඒවා උද්දට ආහාරය සපේන අර නොදන්නකමට අර මෝහයට තව තවත් ක්‍රියාත්මක වෙන්න මේ ප්‍රත්‍ය සපයන්නේ හේතු බවට පත් වෙන්න මෙන්න මේ අවිද්‍යාව. මේ පංච නිවරණ. එහෙමයි. එතකොට මේ නීවරණ ධර්මයන් වැඩි වෙන විදිහට කටයුතු කරන කරන්න අවිද්‍යාව වැඩි වෙනවා. ඒ අතර මේ නීවරණ එතකොට නීවරණත් ඉතින් යමකින් පෝෂණය වෙනවා. ඉතින් නීවරණ පෝෂණය අර ත්‍රිවිධ දුස්චරිතේ. එහෙමයි. ත්‍රිවිධ දුස්චරිත කරන්න කරන්න කයින් වචනෙන් ඉතින් වැරදි කරන්න කරන්න නීවරණ ටික හොඳට ඒකට ආහාර සැපේනවා. එහෙමයි. නීවරණ වලට ආහාර සැපේනකොට අවිද්‍යාව හොඳට පෝෂණය වෙනවා. එහෙමයි. ඒතර අවිද්‍යාව පෝෂණය වීම තුළ නැවත පංච පංච නිවරණ ආපහු ක්‍රියාත්මක වෙන්න පුළුවන් වෙන අවස්ථා තියෙනවා. ඊළඟට ඉන්ද්‍රිය අසංවරය ඔය කියන වැරදි සියල්ලම ආපහු සිද්ධ වෙන්න පුළුවන්. මේක හරියට අර ඔවුන උන්ට අන්‍යමන්‍ය ප්‍රත්‍ය වගේ. එහෙනම් නිකන් රවුමක කරකින ඔවුන්ට ප්‍රතිවේගය තමයි සාමාන්‍ය. එහෙමයි. එතකොට අපි හඳුරන්නේ දැන් අවිද්‍යාව පංච නීවරණ මුල් කරගෙන පෝෂණය වෙලා කෙනෙකුගේ හිතේ ඇති වෙනවා. එතකොට ඒ ඇති වෙන ස්වභාවයත් නවත්ත ගන්න නම් මම මෙහෙම කිව්වොත් මේ නොදැනුවත්කම කියන එක ප්‍රධාන හේතුවක් අවිද්‍යාව ඇති වෙන්නේ කියන්නේ අස්ෘතවත් භාවය කියන එක කවුරු හරි කෙනෙක් ශ්‍රතවත් වුණොත් අපේ හාන මෙන්න මේ පංච නීවරණ ධර්මයෙන් නිසා තමයි විද්‍යාව පෝෂණය වෙන්නේ ඒ වගේම අවිද්‍යාව පෝෂණය වීම තුළින් මෙහෙම ත්‍රිවිධ දුෂ්චරිතයන්ට ක්‍රියාත්මක වෙන ආදී වශයෙන් ඒව දන්නේ නැතිකම නිසා මේ ක්‍රියාවලිය හටගන්නවා කියලා කිව්වොත් ඒක හරියට පැහැදිලිවම තථාගත ධර්මය දන්නේ නැහැ කියලා කියන්නේ අසත් ධර්මය තියෙන කෙනාට ස්වාමීන් වහන්සේ ඉතින් එතනින් එහාට යාට පහළ වෙන්නේ අසද්ධාවනේ අසද්ධාවනේ. එහෙම. එතකොට ඉතින් සද්ධර්මයේ දැනීමම තමයි මේක නැති කරගන්න තියෙන්නේ. මේ සද්ධාව පහළ වෙනවා. යෝනිසෝ මනසිකාරයෙන් හිතන්න පෙළපෙනවා. යෝනිසෝ මනසිකාරයෙන් හිතමුල පිහිනුවන වැඩෙනවා. ඉතින් එහෙමනම් ස්වාමීන් වහන්සේ අනිවාර්යයෙන්ම මේ මේ කියන දැනුවත් වීම අත්‍යවශ්‍ය කාරණයක් හැටියට අපි සලකන්න ඕන. එතකොට ධර්මයේ පිළිබඳව දැනුවත් වෙනවා කිව්වහම අපේ හඳුරන්නේ සාමාන්‍යයෙන් මේ කර්ම කර්මඵල පිළිබඳව දැනුවත් වීමම ප්‍රමාණවත්ද මොකද මේ දැන් සාමාන්‍ය අනිත්‍යාගම්බල ඉන්නවනේ මිනිස්සු කර්මයේ කර්ම හොඳ කරාම හොඳ විපාක ලැබෙනවා නරක කරාම නරක විපාක ලැබෙනවා කියන ඒ දැනුවත් වීමෙන් අනිත්‍යාගම්බල යුක්තයි එතකොට ඒ දැනුවත් වීම ප්‍රමාණවත්ද අවිද්‍යාව ප්‍රහාණය කරන්නේ එහෙම නැත්නම් ඊට වැඩි ගැඹුරකට යන්න ඕන. ඇත්තටම ස්වාමීන් අපිට කොච්චර කුසල් කරත් අපිට මේ අපිට සෝතාපන්න වෙනකන් අපි සුගතිගාමි වෙනවා කියලා කියන්න බෑ නේද? එහෙමයි. එහෙම අපිට කියන්න පුළුවන් කමක් නැහැ. එතකොට මේ කුසල් කරත් අකුසල් සිද්ධ වුණත් අපිට මේ සාංශාරික බය කියන එක උඩරිම තියෙනවා. එහෙමයි. සංසාරික බිය අපට අනිවාර්යෙන් තියෙන හරියට මේ මේක ලොතරැයියක් වගේ. ඒ ලොතරැයියක් අපි අරගෙන දැන් සාමාන්‍යයෙන් මිනිස්සු කරන්නේ තමන්ගේ ගෙදර තියෙන රූපවාහිනී ඉස්සරහට එලා බලාගෙන මේ ලොතරැයි අදිනකම්. මේ ලොතරැයි අර අදිනකට බෝල ආගයක් තියෙනවා ඒක අංක ලියලා තියෙනවා ඉංග්‍රීසි අකුරු. එහෙම. ඉතින් මේ ඒක ක්‍රියාත්මක කරන කෙනා ඒ බොත්තම තද කරනවා. ඒකට මේක කැරකෙනවා. කැරකිලා කැරකිලා එක අංකයක් වැටෙනවා. වැටෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපිට මේ අංකේ වැටෙනකොට අපිට අහවල් අංකේ වැටේ කියලා කියන්න බෑනේ. එහෙම. මොකක් වැටේද මොන අකුර වැටේද ඒක අපිට කියන්න බෑ. එහෙම. ඒ වගේ ස්වාමීන් දැන් අපිට අපි මිය පරලෝ යනකොට අපි දෙලින්ම මේ සුගතිගාමි වෙනවා කියලා අපිට එහෙම නිත්‍යම ස්ථිර කරගන්න බෑ ස්වාමීන් වහන්සේ. අපහන්න දැන් අර මේ මේ සූත්‍ර දේශනාවල සඳහන් වෙන විදිහට යම් කිසි කෙනෙක් තෙරුවන් සරණ ගිය සෝවන් වෙලා නැහැ අපේ අහන්න. නමුත් තෙරුවන් සරණ ගිහිල්ලා ඉන්නවා. එයාට යම් කිසි මට්ටමකට කියන්න පුළුවන් කමක් තියෙනව නේද අපේ අහන්න. යේකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපායන්. කොසන්නාක පැහැදිලිවම මම මෙතන කියන්නේ නැත්නම් අපේ මේ ධර්මයේ තුල යන කෙනෙකුට මන් දුස්සහයක් ඇති වෙන්නත් පුළුවන්. එහෙමයි. මම කියන්නේ ස්වාමීන් වහන්සේ අපිට දැන් කුසල ධර්ම තුල යෙදෙන කෙනෙකුට නිතරම කුසල් කරමින් ඉන්න කෙනෙකුට 100ට 75ක සුගතිගාමී වෙන අවස්ථාවක් තිබුණා කියලා හිතන්න. එහෙම එහෙම. නමුත් අපිට 100ට 25ක අවධානමක් නැත්තේ නැහැ. ඒකාන්තයෙන් තියෙනවා. සිද්ද ප්‍රකාශයක් කරන්න බෑ යනවාමයි කියලා. යනවාමයි කියලා. එයා ඉන්න අවස්ථාවකුත් ඒ දෙන්න පුළුවන්. ඒ දෙන්න පුළුවන්. ඒතර සාමාන්‍යයෙන් මේ මේකට තියෙන එහෙමනම් මේ අපිට මේ හිතා ගන්න තියෙන මේ සාංශාරික ගමන අති භයානක ගමනක්. මොකද අපිට මේක නিত্য ස්ථීර වශයෙන්ම කියන්න බෑ කොතරම්තර මහානදම් පෙරුවා. නැත්නම් මොනතරම් හොඳට භාවනා කළත් සමහර විට අවස්ථාව තියෙන අර පැත්තට යන්න. එහෙම. එහෙමනම් ඒ දේ සිද්ධ වෙන නිසා මෙන්න මේ අවිද්‍යාව නිසා. ඒ නිසා අපි මේ අවිද්‍යාව ප්‍රහාණය කරගන්න ඇත්තටම අර මූලික වශයෙන් අපි දැන් සාතනික වශයෙන් අපි කොහොමද සත්පුරු ශාස්ත්‍රය හදාගෙන ඒකත් ධර්මයේ සොයාගෙන ඒ ඉදිරියට යෑම තුළ අපිට අවිද්‍යාව ටික ටික පාලනය කරගන්න මෙන්න දැනුවත්කම පාලනය කරගෙන දැනුවත්කම ඇති කරගන්න මේ සියලු සද්ධර්මයේ ලොකු පිටුහලක් වඩ පත් වෙනවා. එහෙනම්. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් අර කොට්ටිත මහරහතන් වහන්සේ අන්ද සරියොත් මහරහතන් වහන්සේත් නිතරම ධර්ම සාකච්ඡා කළා තියෙනවා. එහෙම. එක අවස්ථාවක කොට්ටිත මහරහතන් වහන්සේ අහන මේ අවිද්‍යාව විද්‍යාව කියලා කියන මොකද්ද මේ අවිද්‍යාව? ඊළඟට අහන මේ අවිද්‍යාව ප්‍රහාණය කරන්නේ කොහොමද? එහෙම. ඒ වෙලාවේ සරියොත් මහරහතන් වහන්සේ වදාරනවා මේ අවිද්‍යාව ප්‍රහාණය කරන්න නම් මේ රූප පංචස් පංච පාදානස්කන්ධය. ඒක ඇත්තටම තමයි තියෙන්නේ. පංච පාදානස් රූප වේදනා සංඥා සංකාර. අපි එකක් ගමු රූපය. මේ රූපේ ආස්වාදය දැනගන්න කියනවා. ඊට ආදීනවේ දැනගන්න කියනවා. එහෙනම් නිස්සාරණය දැනගන්න කියනවා. ඒ මෙන්න මේ ආස්වාද ආදීනව නිස්සාරණ. යමක තියෙන ආස්වාදයක් ආදීනවයක් නිස්සාරණයක් දන්න කෙනාට, දකින කෙනාට ඒකාන්තයෙන්ම මේ අවිද්‍යාව ප්‍රහාණය කරන්න පුළුවන්. පුළුවන්. ඊළඟ තැන අපි හන් හොඳ දෙයක් එතන දැන් ආස්වාදයේ ආදීනවෙන් ඉස්සරණේ කියන තැනදී ආස්වාදයේ ආදීනවයයි දකින්නවා කියන්නේ එක්තරා විදිහකින් අනිත්‍ය දකින්නවා කියන එක නේද? අනිත්‍ය දකින්න එකක්. ඒ තුළ විද්‍යාව පහළ වෙනවා. මෙතන මේ ආස්වාදයේ දකින්න කිව්වට මේ ආස්වාදයේ විඳින්න කියනවා නෙවෙයි. නෙමෙයි. ඒකේ ස්වභාවය එයා දන්නවා. මෙන්න මේකයි මේකේ තියෙන්නේ. ඒ මොහොතේ තියෙන ස්වභාවය. ස්වභාවය. ඒක හැමතිස්සෙම ඒ පරිණාමය එයා දකිනවා. දකිනවා. එහෙමයි. නැත ආස්වාදයෙන් බැඳෙන්නේ නැහැ. බැඳෙන්නේ නැහැ. දැන් අපි දැන් ඇත්තටම බලන්න මේ හැම දෙයක්. ඒ කියන්නේ අපි හඳන දැන් ලස්සනයි යම් කිසි දෙයක් ලස්සන නම් ඒ දේ ලස්සනයි කියලා කිව්වාට ඒක ආස්වාදයෙන් බැඳීමක් නෙවෙයි. නෙවෙයි. ඒක ඒ මොහොතේ තියෙන ස්වභාවය. ඒ තියෙන ස්වභාවය. දැන් සමහරවිට අපි ආහාරයක් ගන්නකො. එහෙමයි. ආහාරයක් ගත්තම බොහොම ලස්සනට තියෙනවා. එහෙම. ඒක යම් කිසි පිළිවෙලකට තියෙන. ඉතින් මේකේ ස්වභාවය දකිනවා මේක කාටත් ප්‍රියයි. නමුත් ඒකේ යථාර්ථය දකිනවා. මෙන්න මේක මේ සුළු වෙලාවකින් මේක වෙනස් වෙන දෙයක්. එහෙමයි. අපිට ඒ ආහාර ටිකම ටිකක් කනලා කඩලා අරගෙන නැවත ස්වාමීන් වහන්සේ ඔක අතට ගත්තොත් නිකන් බලුවමනයක් වගේ. එහෙම. ඒත් එතන මේකේ ආදීනව පේනවා. පේනවා. එතකොට මෙන්න මේ රූපේ ආස්වාදයේ ආදීනව මේකෙන් ගැළවීමෙන් තියෙන ඒ සදාතනික සැපේ පිළිබඳව කෙනෙකුට වැටහීමක් තියෙන්න ඕනේ. ඒකට මේ අවිද්‍යාව ප්‍රහාණය කරන්න ලේසි. අවිද්‍යාව පහන කියන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මේ අවිද්‍යාව නැති කරන්න තියෙන හොඳම දේ තමයි මේ ඇස කන නාසය දිව ශරීරය මනස. මෙන්න මේ කියන ආයතන පිළිවෙලට අනිත්‍ය වශයෙන් අස අනිත්‍යයි කියලා මේක දකින්න ඕනේ. ඒක අවිද්‍යාව නේද? මොකද නිට්ටයයි කියන සංඥාව තුළ නෙන්නේ. එහෙම. අපි මේ ලෝකෙත් එක්ක 아무තු දෙයක් නෙවෙයි සාසනේ පංචස්කන්ධ ලෝකය කියන්නේ. මේ ලෝකයේ තුල තමයි මේ ඔක්කොම චතුරාර්ය සත්‍යම අවබෝධ කරගන්න තියෙන්නේ වෙන කොහෙන්වත් ගන්න තියෙන දෙයක් නෙමෙයි. අපි මේ බඹයක් පමණ වූ ශරීර කූඩු ඇතුළෙන්ම මේක මේ චතුරාර්ය සත්‍යම තියෙනවා. එහෙමයි. එතකොට සාමිදාන දැන් අපි ඇහෙන් රූපයක් බලනකොටම අපි හැමෝම එතනම පංචස්කන්ධයක් ක්‍රියාත්මක වෙලා යනවනේ නේද? හැපිලියම් සාමිදාන පංචස්කන්ධය සියල්ලම එතන 10 18ක් තියෙනවා ඉන්ද්‍රිය 22ක් තියෙනවා. එහෙමයි. ඔය එක දෙයක් තුළ හැම දෙයක්ම තියෙනවා. සමහරු දැන් අපි බෝධිපාක්ෂික ධර්ම ගැන කතා කරනකොට 37ක් තියෙනවා. සමහරු හිතනවා මේ 37 වඩන්න එක එක පින්කම් කරන්න ඕනේ. එහෙමයි. එහෙම දෙයක් නෙවෙයි සාමනාත බොහොම සිහියෙන් කෙනෙක් හොඳට භාවනා කරන අවස්ථාවක මේ කෙලිම මේ 37ම එකම තප්පරෙන් වැඩන අවස්ථා තියෙනවා. එහෙම. ඒ වගේ සම්හද මෙතනදී දැන් මේ ඇස අර දැන් අපි නිත්‍ය සංඥාවෙන් දැක දැක හිටියා දැන් ඔන්න අපි අනිත්‍ය සංඥාවෙන් දකින්න පුරුදු වෙනවා. එතකොට දැන් මේ ඇහැ අනිත්‍ය අපි මේ විශේෂයෙන් ඇහෙන් තමයි මේ බාහිර රූප ගන්නෙ. ඉතින් එතකොට මෙතන තමයි කෙලෙස් ඇනෙන තැන ඊළඟට මෙතනින් තමයි සංසාරයේ දික් වෙන තැන මෙතනින් තමයි ඉතින් ඇත්තටම මේ මේ හැම අකුසලයක්ම නිස්පාදනය වෙන තැන ඊළඟට ස්වාමීන් වහන්සේ මෙතනින් මේ මෙතනින් විතරක් නෙවෙයි ආයතන හයෙන්න. එහෙම. ඒතර මේක වටහා ගැනීම තුළින් තමයි ඒකාන්තයෙන්ම අපිට මෙතනින් අයින් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ කියන්නේ සරලව ගත්තොත් ඇහ කනනාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රයන් හරහා අරමුණු රූපාදී අරමුණු ක්‍රියාත්මක වෙනකොට ඒ තුල ක්‍රියාත්මක වෙන පංචස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයෙන් දකින කෙනා අවිද්‍යාව ප්‍රහාණය කරගන්නට අවශ්‍ය කරන දැක්මින් යුක්ත වෙනවා. ඉතින් ඒ ත්‍රිලක්ෂණයේ පංචස්කන්ධය කෙරෙහි ත්‍රිලක්ෂණය දකින කෙනා අවබෝධයෙන් පංචස්කන්ධෙහි කලකිරෙනවා. අවබෝධයෙන් පංචස්කන්ධෙහි කලකිරිච්ච කෙනා පංචස්කන්ධෙහි තියෙන උපාදානය අතහරිනවා. උපාදානය අතහැරීම තුළ භව නිරෝධය සිද්ධ වෙනවා. භව නිරෝධය සිද්ධ වුණාට පසු උපාදාන නිරෝධයත් එක්ක භව නිරෝධය වෙනවා. භව නිරෝධයත් එක්ක ජාති නිරෝධය වෙනවා. ජාති නිරෝධයෙන් පස්සේ කියන්නේ ඉපදීම නැති කිරීමෙන් පස්සේ උපත නිසා හටගන්න යම් දුකක් වේද සියලු දුකෙන් දුක නැති වෙලා දුකෙන් නිදහස් වීම සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් අපේ හාමුදුරනේ අද අපි සාකච්ඡාවට නියමිත වේලාව අවසන් නිසා මීට වැඩි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන. ඊටාම හරවත් ප්‍රයෝජනවත් සාකච්ඡාවක් අද අපි සාකච්ඡා කළේ. සාමාන්‍යයෙන් අපි වැඩිම අහලා තියෙන අවිද්‍යාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව නොදන්න සම කියන ඒ යම්කිසි සරල මාතෘකාවක් විතරයි. නමුත් අපේ හාමුදුරු අද බොහොම ලස්සනට අවධානය කළා මේ ත්‍රිලක්ෂණය පිළිබඳව ඇති නොදැනුවත්කම නිසා අවිද්‍යාව නිසා සත්වයා සතරට වැටෙන්නේ කොහොමද කියන කාරණේ. ඉතින් ඒ අවිද්‍යාව ප්‍රහාණය කරපු දවසට සත්වයා සසරට බැඳලා තියෙන සංයෝජන ධර්ම සියල්ල ප්‍රහාණය වෙලා යනවා. එදාට සත්වයාට සසරින් නිදහස් වෙලා ඒ අරහත් ඵල අවබෝධයෙන් නිර්වාණ සාක්ෂාත් කරගන්න හැකියාව තියෙනවා. ඉතින් අන්න ඒ වගේ වටිනා කෙලවරකට තමයි මේ සංයෝජන ධර්ම ප්‍රහාණය තුළ අපට ගමන් කරන්න හැකියාව තියෙන කියලා තේරුම් අරගෙන ඒ සඳහා වෑයම් කිරීම අප විසින් කළ යුතුව පවතින. ඉතින් සංයෝජන ධර්ම පිළිබඳව ධර්ම සාකච්ඡා මාලාව මෙතකින් සමාප්ත වෙන අතර සත්වයා දිගින් දිගට සසර සැරිසරාගෙන යද්දී මේ සසර ගමන සංසාර සාගරෙ ඈතර වීමට උපකාර වෙන පාරමී පරතරට යන්නට සසර මෙතරින් ඈතරට ගමන් කරන්නට උපකාර වෙන පාරමී තියෙනවා 10ක් දසපාරමිතා පිළිබඳව තමයි ඉදිරි කාල සීමාවෙදී අපි ඔබ වෙත කරුණු කාරණා සාකච්ඡා මාර්ගයෙන් ලබා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ ඉතින් අද අපි බෙහෙවින්ම පුණ්‍යානුමෝදනා කරනවා අපි හාමුදුරන්ට දහසකුත් වැඩ රාජකාරී ශාසනික කටයුතු තියේදී ස්ථානෙට වැඩම කරලා තමන් වහන්සේ සතු වටිනා ධර්මඥානය අපහා බෙදා ගන්නට පරිත්‍යාගශීලී වීම පිළිබඳව අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ පූජනීය මිරහවති පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේට බොහොම හෘදයාංගම සෙත්පතනවා අපි. අපිට ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් ධර්ම දානමය කුසලයේ අද දායකත් වේදරපු පින්තුන්ටත් මේ සාකච්ඡාව නැරඹු හැම දිනාටම බෞද්ධාකාර මණ්ඩලය සෑම දිනාටම එකාකාරීව පිහිටීමෙන් නැතන්ගේ මෙලොව ජීවිත භාග්‍ය සම්පන්න වේවා සුවපත් වේවා පරලොව ජීවිත සුවපත් වේවා හැම දිනාටම හැකි ඉක්මනින් ඒ උතුම් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීමට මේ ධර්ම දානමේ කුසලය ඊටාම උපකාරයක් වේවා කියලා ඉතින් ප්‍රාර්ථනා කරමින්